වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ හරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනත්තු බාසිතං හොඳයි අද සන්ධ්‍යා කාලයේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ රතන සූත්‍රයේ පළවෙනි ගාථාව. භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ජීවිත කාලය තුල අනේක වාරයක් නැවත නැවත සජ්ජායනා කරපු සූත්‍රයක් වශයෙන් මේ රතන සූත්‍රය සඳහන් වෙනවා. අත්වතාවක් තමන්ගේ ජීවිත කාලය තුල තථාගතයන් වහන්සේ මේ රතන සූත්‍රය දේශනා කරලා තියෙනවා. මේ සූත්‍රයේ වැදගත්කම තමයි භාග්‍යතුන් වහන්සේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන මේ මණික් වර්ග තුන මේ මණික් මේ ලෝකයේ කොච්චර ශ්‍රේෂ්ඨද? කොච්චර වටිනවද? වටිනවද? මේ මණික් මේ ලෝකේ පවතිනවා නම් මේ ලෝකෙට සිදුවෙන්නේ මොනවද කියන එක පිළිබඳව තමයි තථාගතයන් වහන්සේ මේ සූත්‍රය තුලින් දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය තුල සඳහන් කරන নানা ප්‍රකාර කරුණු තියෙනවා. ඒ කරුණු කාරණා අරගෙන බැලුවාම සංගයා අපට ඇස් ඉදිරියේ මැවිලා පේනවා. තථාගතයන් වහන්සේගේ නවාරාදි ගුණ ගැන අපි ආලා තියෙනවා. මේ සූත්‍රය තුල තථාගතයන් වහන්සේගේ ගුණ කල්පනා කරලා බලනකොට භාග්‍යතුන් වහන්සේගේ උසපලල උන්වහන්සේගේ උත්තරීතර සම්මා සම්බුද්ධත්වය අපට මැවිලා පේනවා. අපි ධම්සරණ යනවා සද්ධර්මයේ ශ්‍රවණය කරනවා ධර්ම පුස්තක එහෙම නැත්නම් ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරනවා කියලා අපි මේ ධර්මයට নানা ප්‍රකාර වචන කියලා තියෙනවා. නමුත් මේ ධර්මයේ ඇත්ත ස්වභාවය භාග්‍යතුන් වහන්සේ මේ ග්‍රන්ථ මේ ગાථා පාඨය තුලින් මේ සූත්‍රය තුලින් මේ ලෝකෙට ප්‍රකාශ කරනවා යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවහන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ඡ සුනත්තු බාසිතං පොළවේයෝ ආසේයෝ සිටින්නා වූ යම් භූතේ මෙතන රැස් වූ ආවුද තථාගතයන් වහන්සේගේ වචනය මනවින් අසත්වා කියන එක තමයි මේ ගාථාවේ සාමාන්‍ය සරල තේරුම. නමුත් ගොඩාක් ග්‍රන්ථවල සිංහල අර්ථය වශයෙන් නිර්වචනය කරලා තියෙනවා යම්කිසි තැනක දෙවි මිනිස්සෙක් මෙතන රැස් වූ ආයුධ තථාගතයන් වහන්සේගේ වචනය මනවින් අසත්වා ඒ වචනය තුලින් ඒ සත්‍යයට සුභ සිද්ධ වේවා කියන අර්ථයකුත් දීලා තිනවා අපට මේ ගාථා රත්නය තුල තියෙන pāli පාඨ බැලුවාම ඒ වචනවල තියෙනවා යානීද භූතානි යම් භූතේ යානීද කියන්නේ යම් කියන අර්ථය භූතානි කියලා කියන්නේ භූතේ සමාගතානි කියන්නේ සමාගම් වෙනවා එහෙම නැත්නම් ඒක රාසි වෙනවා අපි දන්නවා මේ ලෝකේ සමහර දේවල් අදනකොට එකට එකතු කරන්න ඕනේ එහෙනම් අපි ව්‍යංජනයක් හදනකොට ව්‍යංජනයේට ඒ අදාළ එළවලු විතරක් ගන්නෙ නෑ. වතුර දාන්න ඕනේ. පොල් කිරි දාන්න ඕනේ. ඒක ලුණු දාන්න ඕනේ, අඹුල් දාන්න ඕනේ, රත් කරන්න ඕනේ, ඇඳි ගන්න ඕනේ. තුනපා දාන්න ඕනේ. මේ වගේ নানা ප්‍රකාර දේවල් එකතු කරාම තමයි ඒකේ නම ව්‍යංජනය කියන එකට සමාන වෙන්නේ. එහෙම නැත්නම් ඒක එළවලුවක් කියනවා ව්‍යංජනය කියලා කියන්නේ නැහැ. එහෙනම් මේ සමාගම් වෙනවා කියන එකත් මේ වාගේ අර්ථයක්. සමහර භූතය ඒක රාසි වෙලා. එනම් සමාගතානි බුම්මා නිවායා නිව අන්තලිකේ බුම්මා කියලා කියන්නේ මේ මා පොළවට භූමියට එහෙම නැත්නම් පටවි ධාතුවට අන්තලිකේ කියලා කියන්නේ භූමියෙන් වෙන් වුණා වූ අවකාශය එහෙම නැත්නම් අන්තලිකය එහෙම නැත්නම් අභ්‍යවකාශය කියලා අපිට කියන්න පුළුවන් එහෙනම් පොළවට සම්බන්ධ නැතුව රැඳෙනවා නම් අපි කියනවා අන්තලිකේ ඉන්නවා කියලා උල්ලා. එහෙනම් යානීද භූතානි සමාගතානි බුම්මා නිවායා නිවාන්තලිකේ. එහෙනම් පොළවේයෝ ආසේයෝ සිටින්නා වූ යම් දෙවි මිනිසියෙක් මෙතන රැස් වූවා වූද කියන අර්ථය තමයි මේකෙන් සාමාන්‍ය පිළිඹු වෙන්නේ. මේක තුල අපි දන්නවා මේ ලෝකේ තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරනකොට මිනිස්සු මෙතන රැස් වුණා දෙවියෝ මෙතන රැස් වුණායි කියලා තථාගතයන් වහන්සේ කලබල වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ඒවා පිළිබඳව කිසිම මෝතක කිසිම කාරණාවක් විමසුවෙත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රී මුඛය විවෘත කරන්නේ නිවන කියන්ට මේ ලෝකේ නිර්වාණ පණිවිඩය ඇරෙන්න තථාගතයන් වහන්සේ අනවශ්‍ය දේවල් කිසිම දෙයක් සාකච්ඡා කළා නැහැ එහෙනම් කවුද මේ රස වෙච්ච භූතයා කියලා බලනකොට මෙතන මිනිසයා කියලා මොකවත් නැහැ. අපි දන්නවා සමහර ගාතාවල දෙවියන්ටත් මිනිසයන්ටත් කියනවනම් බෞද්ධේවා මනුස්ස කියලා කියන්න ඕනේ. එහෙනම් බහුව කියලා කියන්නේ එක එක මේ අන්තලිකවල එක එක ලෝකවල එක එක දෙවියෝ ඉන්නවනේ. අල්පේ ශාක්‍යය ඉන්නවා, මයේ ශාක්‍යය ඉන්නවා, එතකොට සක්‍ර දේවේන්ද්‍ර ඉන්නවා, රජ කවුට් කට්ටිය ඉන්නවා. එහෙනම් මේ වගේ විවිධ දෙවිවරු ඉන්න නිසා මේ බොහෝ දෙවිවරු নানা ප්‍රකාර තරාතිරම් වල নানা ප්‍රකාර කුසල මට්ටම් වල নানা ප්‍රකාර ප්‍රඥා මට්ටම් වල ගොඩාක් කට්ටිය එකතු වෙන නිසා බෞද්ධේවා මනුස්ස කියලා කියනවා. නමුත් මෙතන යානීද භූතානි කියනකොට මේ භූතයන්ගෙන් නතර වෙලා තියෙනවා. මෙතන දේව කතාවකුත් නැහැ, මනුෂ්‍ය කතාවකුත් නැහැ. එහෙනම් ඇත්තටම මේ සූත්‍රය තුලින් තථාගතයන් වහන්සේ මේ ලෝකෙට සඳහන් කරන්නේ භූතයන් සම්බන්ධව පමණයි. එහෙනම් මේ භූතයෝ ඉන්නවා මේ ලෝකේ. එහෙනම් මේ කවුද මේ භූතයා කියනකොට ලොකු හන් දෙකක් තියෙන, විශාල කයක් තියෙන, මුළු සර්වාංගය පුරා රෝම තියෙන, විශාල දත් තියෙන, දැක්කාම බය හිතෙන, එහෙම භූතයෙක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. හේතුව ඒවා මනක්කල්පිත රූප, ඒවා මනක්කල්පිත ඡායා. එහෙනම් තථාගතයන් වහන්සේ මෙතන දේශනා කරනවා මෙතන ඉන්නවා මා විශාල භූතයෙක්. එයා තමයි පටවි භූතයා. තවත් භූතයෙක් ඉන්නවා එයා තමයි ආපෝ භූතයා. තවත් භූතයෙක් ඉන්නවා එයා තමයි වායෝ භූතයා. කිසිම කෙනෙකුට මෙල්ල කරන්න බැරි ඕනම කෙනෙක්ව දවල දාන්න පුළුවන් කලබල වෙච්ච තේජෝ භූතයෙකුත් ඉන්නවා. එනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතවලට මේ මා භූත කොට්ටාස වලට තමයි තථාගතයන් වහන්සේ මේ භූත කියන වචනේ පාවිච්චි කරන්නේ. එනම් මේකේ යථාර්ථය හරියට දන්නේ නැති නිසා අපි මේ මිනිසුන්ට කිව්වා දෙවියන්ට කිව්වා ආවල් තැන්වලදී භූත කොටාසවල අපට ප්‍රශ්න තිබුණා. එහෙනම් ඒ භූතයෝ පලවන්න තමයි මේ කිව්වේ කියලා අපි নানা ප්‍රකාර අර්ථකතන දෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තමන්ගේ ජීවිත කාලය තුළ තමන්ගේ ශ්‍රී මුඛයෙන්ම අත්වතාවක් දේශනා කළා නම් මේ අත්වතාවක් දේශනා කරනකොට හැම තැනම විශාලා නුවර මෙම් ප්‍රශ්නේ තිබුණාද භූතයෝ හැමසැරේම මෙම් රැස් වුණාද හැමතැනම මිනිසුන්ට මේ යක්කු හාරුඩ වෙලා තිබුණාද කියලා බැලුවාම හැමතැනම එකම ප්‍රශ්නේ තියෙන්න බෑ. එහෙනම් විශාලා මානුවර යම්කිසි ප්‍රශ්නයක් නිසා තථාගතයන් වහන්සේ දේශනා කළා නම් ඒක එක රතන සූත්‍රයක්නේ. එතකොට අනිත් අය දේශනා කළේ ඇයි? ඒ අනිත් අයම දේශනා කරන්නට කාරණාව මොකද්ද? ඒක ත්‍රිපිටකේ නෑ. එහෙනම් මේ රතන සූත්‍රයේ එක වතාවක් තිබුණාට නැවත යම් යම් ස්ථානවල කතා කරනකොට භාග්‍යතුන් වහන්සේ ගොඩාක් ප්‍රිය වෙච්ච එක සූත්‍රයක් මේ රතණය. තමන් වහන්සේ පිළිබඳව සාරාංශක කල්ප ලක්ෂ්‍ය පාරමී ධර්ම පුරලා අවබෝධ කරගත්තා වූ තමන්ගේ සද්ධර්මය ඒ ප්‍රත්‍යක්ෂ සාධර්මයට අනුව ජීවත් වෙලා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙච්ච ඒ මහා සංඝ රත්නය එනම් මේ තුනුරුවන මේ ලෝකෙට අඳුන්වා දීමේ ඒ තුනුරුවනේ ඒ වටිනාකම මේ ලෝකෙට පෙන්වා දීමේ සූත්‍රයක් තමයි මේ රතන සූත්‍රය. එහෙනම් අපි දන්නවා මේ ලෝකයේ සතරමා භූත කියන මේ මහා භූතයෝ අතර දෙනා යම් කිසි තැනක ඒකරාශි වුණා ඒ භූතයෝ තථාගතයන් වහන්සේගේ වචනය මනවින් අසත්වා කියන එක තමයි මේක තුලින් පිළිඹු වෙන්නේ. එහෙනම් යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවහන් තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනත්තු වාසිතං එහෙනම් මේ වචනවල විශාල අර්ථයක් ගැඹුරු වෙලා තියෙනවා එහෙනම් මේ අර්ථය ගැඹුරුුනේ ඇයි කියලා බලනකොට අපි දන්නවා වතුර තියෙන තාක්කල් අපි ආරනවා ලිඳක් වතුර හම්බෙන්නේ නැත්නම් අපි තව හාරනවා වතුර හම්බුණාට පස්සෙත් ආරනවා උල්පතේ වේගය වැඩි කිරීම සඳහා එහෙනම් මේ වචනවල ඒ අර්ථය වැඩිපුර දෙන්න ඕනේ නිසා මේ අර්ථයේ තියෙන විද්‍යාත්මක භාවය වැඩි කරන්න ඕන නිසා තථාගතයන් වහන්සේ මෙතන මේ වචන වලට ගැඹුරු භාවය වැඩිපුර දුන්නා. එබිලා බැලුවාම යටිපතුල පේන්නේ එහෙනම් අඩිය පේන්නේ නැති තරම් ගැඹුරු වචන ඒක තමයි භූතානි කියන මේ වචනය. එහෙනම් මේ භූතයෝ මේ අම්මතනම රස් වෙනවා. කොහෙද රස් වෙන්නේ? මා පොළවේ රස් වෙනවා. අවකාශයේ රැස් වෙනවා. ඒම භූතයෝ රැස් වෙලා ඉන්නවා නම් ඒගොල්ලෝ මේ වචනය මනවින් අසත්වා කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බලන්න මේ යහනීද භූතානි ගාතාව තුළින් මේ බුම්මානි වා කියන මේ වචනය ගත්තාම මේ බුම්මා කියනකොට මේ මා පොළවට සමානයි. මේ පොළව කියන එක මේ කියන්නේ. එහෙනම් මේ පටවි ධාතුව තුල මේ මිනිස්සු ඉන්නවා, අලියැත්තු ඉන්නවා, ගවයෝ ඉන්නවා, බල්ලෝ බලල්ලු ඉන්නවා, කුරා කූඹියෝ ඉන්නවා, පක්ෂියෝ ඉන්නවා, මාළුවෝ ඉන්නවා, උරංගයෝ ඉන්නවා. එහෙනම් මේ සෑම කෙනාම කවුද? පටවියාපෝ තේජෝ වායෝ වලින් නිස්පාදනය වෙච්ච, උත්පත්තිය ලැබිච්ච සත්තු නේද? එහෙනම් මේ සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච පොළවේ ඉන්න යම්කිසි සත්වයක් ඉන්නවනම් තථාගතයන් වහන්සේගේ මේ රතන සූත්‍රය මේ සද්ධර්මයේ මනවින් අසත්වා කියන එක තමයි මේ දේශනා කරන්නේ. ඒ විතරක් නෙමෙයි නවත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්තලික්කේ එහෙම නැත්නම් අවකාශයේ යම්කිසි කෙනෙක් මේ සතරමා භූත වලින් පටවියාපෝ තේජෝ වායෝ වලින් මේ අන්තලිකයේ යම්කිසි භූතයක රැඳිලා ඉන්නවා නම් ඒ භූතයටත් මේ ධර්මය මනවින් අසත්වා කියලා කියනවා. එහෙනම් කල්පනා කරලා බලන්න අපගේ ජීවිතවල අපි මේක හරියට දැනගත්තේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ යථාර්ථය අපි දැක්කේ නැහැ. එහෙනම් මේ අන්තලිකේ ඉන්න භූතයා කවුද? බ්‍රහ්මයෝ ඉන්න පුළුවන්, භූතයෝ ඉන්න පුළුවන්, අසුරයෝ ඉන්න පුළුවන්, දෙවි දේවතාවෝ ඉන්න පුළුවන්, පෙරේතයෝ ඉන්න පුළුවන්, මියගිය පරලෝ යන්න බැරුව, කයක් ලබන්න බැලුව ඔබමම ඇවිද ඇවිද ඉන්න කට්ටිය ඉන්න පුළුවන්. අපි කියනවා පෙරේත ලෝකේ කයක් නැතුව ඉන්නවා, භූත ලෝකේ කයක් නැතුව ඉන්නවා. එහෙනම් මේ වාගේ කයක් නැතුව සැරිසරන්නා වූ සතරමා භූතයාගේ නිර්මාණය වෙච්ච යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ හයත් මේ පණිවිඩය මනවින් අසත්වා මේ ලෝකයේ ත්‍රිවිධ රත්නයක් තියෙනවා. ඒ මණික් තුන ගැන මනවින් අසත්වා තථාගතයන් වහන්සේගේ පණිවිඩය මනවින් අසත්වා මේ ලෝකයේ දුක නිවා ගන්න පුළුවන් සද්ධර්මය මනවින් අසත්වා මා සංඝ රත්නයේ මාර්ගඵලවලටපත් වෙච්ච උත්තමයන්ගේ ගුණ මනවින් අසත්වා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් අපගේ මේ බඹයක් විතර උස තියෙන මේ පටවි ලෝකයේ තුල තථාගතයන් වහන්සේ මේ බුම්මා වලට සමාන කරනවා ලෝකය හොයා ගන්න එපා බඹයක් විතර උස තියෙන මේ කය හොයා ගන්න මේ ලෝකයේ මොකවත් හදන්න යන්න එපා මේ බඹයක් විතර උස තියෙන මේ ලෝකය හදා ගන්න එහෙනම් මේ ලෝකයට මේ කය සමාන නම් එහෙනම් මේ භූතයෝ ඉන්න ඕනේ කොහෙද මේ ලෝකේ නේද එහෙනම් පටවි මට්ටමින් ඒක රාශි වෙච්ච භූතයෝ ඉන්නවා ඒක තමයි මේ ඇස කන දිව නාසය සම එනම් භූතයෝ පස් දෙනෙක් ඉන්නවා එක භූතයෙක් ඉන්නවා එයා මේ පඨවි ආපෝ තේජෝ වායු වලින් ඒක රාසි වෙලා ඒ භූතයා මේකේ තියෙන වර්ණ වලින් එයා සමහර දේවල් සංඥා වශයෙන් ගන්නවා තවත් භූතයෙක් ඉන්නවා පඨවි ආපෝ තේජෝ වායු වලින් ඇදිලා එයා ශබ්දය සංඥා වශයෙන් ගන්නවා තවත් භූතයෙක් ඉන්නවා පඨවි ආපෝ තේජෝ වායු වලින් ඇදිලා එයා ගන්ධය ස්පර්ශයක් වශයෙන් ගන්නවා. එයා ඒක සංඥාවක් වශයෙන් ගන්නවා. තවත් භූතයක් ඉන්නවා. පඨවි ආපෝ තේජෝ ආයෝලින් ඒ භූතයා රස සංඥාවක් වශයෙන් ගන්නවා. තවත් භූතයක් ඉන්නවා. පඨවි ආපෝ තේජෝ වලින් ඇදිලා එයා ස්පර්ශය සංඥාවක් වශයෙන් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පඨවිය ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූත වලින් නිර්මාණය වෙලා යම්කිසි තැනක සමාගම්ගත වුණා නම් බලන්න පටවිය වෙනමත් ආපෝ වෙනමත් වායෝ වෙනමත් තේජෝ වෙනමත් මේ භූතය හතර දෙනා වෙන වෙනම ඉටියාම සමාගම් වෙලා නැහැ. එහෙනම් ඒගොල්ලන්ට මේක ශ්‍රවණය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සමාගම්ගත වුණාම පස්සේ ඒගොල්ලන්ට මේක ශ්‍රවණය කරන්න පුළුවන්. එහෙනම් සුනත් සක්කත් බාසිතං. එහෙනම් බාසිතං මේක හොඳට අසත්වා මේක අහගන්න. මේක හොඳට සවන් දෙන්න. එහෙනම් ඇයි මේ වාසිතං කියන වචනේ කියන්නේ මේ සමාගම් වෙච්ච භූතයාට විතරයි මේක ආගන්න පුළුවන්. එහෙනම් මේ සතරමා භූතයා එකතු වෙලා ඇස ඇදුනාම මේ ඇසට පුළුවන් නේද අපට ලෝභ දේශ මෝහ වලින් තොරව මේ ලෝකය දකින්න දකින්නකොට द्वේෂය ඇදෙනවා නම් द्वේෂය නැතුව දකින්න පුළුවන් නේද ලෝභය නැතුව දකින්න පුළුවන් නේද අන්න එයා තථාගතයන් වහන්සේගේ වචනය අසනවා එහෙනම් සුනත්තු වාසිතං එයා හොඳට මේක ශ්‍රවණය කරනවා. එහෙනම් බලන්න අපේ ඇසට බනහන්න පුළුවන්. එයා මේ ලෝකයේ යමක් දැක්කාම රාගය ඇති වෙනවා එයා රාගය නැතුව මේ ලෝකෙ දිහා බලනවා මේ ඇස ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ කන් වලට යමක් ඇයෙනකොට ඒ කන් වලට ඇයෙන්නේ මොනවද කියලා බලනකොට ලෝභය ඇයෙනවා නම් එයා ලෝභය නැතුව ශ්‍රවණය කරනවා ඒ විතරක් නෙමෙයි එයාට මහාන්‍යයට හදාලා දෙයක් ඇයෙනකොට එයා මහාන්‍යයෙන් නැතුව ශ්‍රවණය කරනවා. එනම් මේ කන් කවදාවත් ලෝභ දේශ මොහොලින් නැතුව එයා එකෙන් වෙන් වෙලා සද්ධර්මානුකූල ජීවත් වෙනකොට ඒ කන් වලින් එයා ලෝකෝත්තර පණිවිඩය විතරක් ආනකොට දන්නේම නැතුව එයා තථාගතයන් වහන්සේගේ වචනේ ආනවා. හේතුව මේ ලෝකයේ තියෙන නිර්වාණ පණිවිඩය, ලෝභ දේශ මෝලින් වෙන්වීමේ පණිවිඩය, දුක නැති කිරීමේ පණිවිඩය, උත්පත්තිය නැවතීමේ පණිවිඩය. එහෙනම් යම්කිසි අවස්ථාවක අපේ ආයතනයක් අපි ආයෝජනය කරලා අපි නිවනට වැඩ කරනවා නම් සංසාර දුක නිවන්න වැඩ කරනවා නම් ඒක නේද මේ ලෝකයේ තියෙන නිවන් මාර්ගය, නිවන් පණිවිඩය එහෙනම් මේ කන් වලින් එයාට පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න. එයාට පුළුවන් මේ ඇස් දෙකෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න. එහෙනම් එයාගේ මුඛය එයාට පාවිච්චි කරන්න පුළුවන් නිවනට අදාළ කාරණා විතරක් කතා කරන්න. එහෙනම් ඒ කතා කරන හැම මොහොතෙම එයා මේ කටින් ධර්මයේ ස්පර්ශ කරනවා, ශ්‍රවණය කරනවා. එහෙනම් එයා සද්ධර්මානුකූලව විනයානුකූල වැසිරෙනකොට මේ කයත් ධර්මයේ ශ්‍රවණය කරනවා. එහෙනම් මේ විදිහට සබ්බේව භූතා සියලෝම භූතයෝ අසකන දිවනාසය සම කියන භූතයෝ හොඳට මේ ධර්මය ආගන්න මේ ධර්මය තුල රැඳෙන්න කියන එකයි කියන්නේ එහෙනම් අපගේ අසකන දිවනාසය සමසිත නේද මේ උප්පත්තියට හේතු වෙලා තියෙන්නේ අපේ ආයතන 6 නේද අද මේ සංසාර දුකට හේතු වෙලා තියෙන්නේ අද යම්කිසි අඩුපාඩුවක් අපට වෙලා තියෙනවා නම් අපේ ජීවිතවලට දුකක් ලැබිලා තියෙනවා නම් කල්පනා කරලා බලන්න මේ සේරම දුක හැදුවේ කවුද? අපේ අල්ලපු ගෙදර මිනිස්යාද නැහැ. මේ දුක හදලා තින්නේ අපේ අසකන දිව නාසය සමසිත. එහෙනම් මේගොල්ලෝ මේ පංචකාමයන් පිනවන්න ගිහිල්ලා ලෝභ දේශ මොහ වලට පැටලිලා নানা ප්‍රකාර කපටිකම් කරලා নানা ප්‍රකාර දෙන මිනිස්සු මුලා කරලා ඒ දුන්න වද වේදනා නේද අද අපට දුකක් වශයෙන් කැළඹිල්ලක් වශයෙන් පීඩනයක් වශයෙන් අනිත් පැත්තට ඇරිලා තියෙන්නේ. එහෙනම් අපි මිනිසුන්ට දුක් දුන්නාම ඒ දුක අපට ඇරිලා එනවා. අපි මිනිස්සු රවට්ටනකොට ඇත්තටම රවටෙන්නේ අපි මේ ලෝකේ අපි කරන හැම දෙයකටම ප්‍රතිඵලය අපට දෙගුණයක් ලැබෙනවා. හේතුව යමක් දුන්නාම එයාට ලැබෙන්නේ එක පංගුවයි. දීප පංගුවයි දුන්නයි කියන පංගුවයි එක බැලුවාම එයාට පංගු දෙකක් ලැබෙනවා. එහෙනම් කෙසෙල් ගෙඩියක් පූජා කරාම හාමුදුරන්ට ලැබෙන්නේ කෙසෙල් ගෙඩියක් විතරයි. එයාට ලැබෙනවා කෙසල් ගෙඩි දෙකක්. ඇයි දුන්නයි කියන කෙසල් ගෙඩියක් පිනනවා, දීපු කෙසල් ගෙඩිය වෙනම තියෙනවා. එහෙනම් මේ මානසිකව අල්ලාගෙන ඉන්න ඒක කෙසල් ගෙඩියක් පිනනවා. ප්‍රායෝගිකව දීපු කෙසල් ගෙඩියක් පිනනවා. කෙසල් ගෙඩි දෙකක් එයාට හම්බෙනවා. එහෙනම් ඒ වගේ තමයි කුසල කර්ම කරනකොට දෙගුණයක් හම්බෙනවා. අකුසල කර්ම කරනකොටත් දෙගුණයක් හම්බෙනවා. යානේද භූතානි සමාගතානි කියන තථාගතයන් වහන්සේගේ වචනය තුලින් තවත් පොඩ්ඩක් ගැඹුරට අපි සාකච්ඡා කරලා බලනකොට අපිට පෑදිලිව පේන තවත් කාරණාවක් තමයි මේ ලෝකේ අපට තේරෙන්නේ ඇති යම්කිසි භූතයක් ඉන්නවා ඒ භූතයා සමාගම් වෙන ක්‍රමවේදයක් පේනවා එහෙනම් මේ අන්තලිකය කියන වචනය තුලින් තථාගතයන් වහන්සේ මේ සඳහන් කරන කාරණාව ගොඩාක් වෙනස් එකක් අපේ ප්‍රඥාවට ගෝචර වෙන්නේ නැති එකක්. එහෙනම් අපි යම්කිසි දෙයක් ඉතලා යම්කිසි දෙයක් සාකච්ඡා කරලා ක්‍රියාවට නගලා යමක් ගොඩනගනකොට කර්මයක් ඇදෙනව නේද? මේ කර්මය ඇදෙන්නේ කොහොමද? සතරමා භූත වලින් නේද? ඒක විශ්වවල නේද තැම්පත් වෙලා තියෙන්නේ? ඒක අපට පේනවද නෑ නේද? දුකෙන් විතර නේද දැනගන්න පුළුවන්? සැපෙන් විතර නේද දැනගන්න පුළුවන් මේක කර්මය කියලා? එහෙනම් මේ සැප දුක ගෙනන් ගේන කර්මය මේ ලෝකයේ අන්තරිකයේ තැම්පත් වෙලා සතරමා භූතවල තැම්පත් වෙලා ගහේ පොල් තියෙනවා පොල් ගෙඩි හින්දාම තෙල් හම්බෙනවා තෙල් ටික පත්තු කරාම ආලෝකය හම්බෙනවා ඒ පොල් ගෙඩිය ඔලුවට වැටලා මැරිච්ච මිනිස්සු නැද්ද පොල් ගෙඩිය රෝදෙට අවුලා වානේ පෙරලලා මේ මිනිස්සුන්ගේ අතපය කැඩිලා නැද්ද එහෙනම් මේ පොල් ගෙඩිය මිනිසුන්ගේ අතපය කැඩිලා තියෙනවා මේ පොල් ගෙඩිය වැටලා මිනිස්සු මැරිලා තියෙනවා. මේ පොල් ගෙඩියෙන් ආලෝකය ඇති කරලා පාම් පත්තු කරලා පාර දිගේ බලාගෙන ගින් සර්පය පෑගෙන්නේ නැතුව මිනිසුන්ගේ ජීවිතත් ආරක්ෂා වෙලා තියෙනවා. එහෙනම් මේ පොල් ගෙඩියට අපගේ ජීවිතය ආරක්ෂා කරන්නත් පුළුවන් මේ පොල් ගෙඩියට අපගේ ජීවිත විනාශ කරන්නත් පුළුවන් එහෙනම් මේ ආකාරයෙන් මේ ලෝකයේ අපට විනිවිද පේන්නේ නැති කර්මය මේ විශ්වයේ සතරමා භූත තුලත් අන්තලිකයේ තුලත් හැමතැනම සංගවිලා ඉන්නවා මේ භූතයෝ අපට පේන්නේ මේගොල්ලෝ සංගවිච්ච භූතයෝ තථාගතයන් වහන්සේ දේශනා කරනවා යානීද භූතානි සමාගතානි මේ ආකාරයෙන් කර්මයක් වශයෙන් සැකසිච්ච භූතයෙක් ඉන්නවනම් ඒ භූතයාට දෙන්න තියෙන එකම උත්තරය තමයි මේ තථාගතයන් වහන්සේගේ පණිවිඩය මනවින් අසන්න එක එහෙනම් අපගේ ඇස කන දිව නාසය සමසිතින් අපි নানা ප්‍රකාර කර්ම හැදුවා මේ ලෝකයේ දුක් විඳින්න හේතු හැදුවා සසර තව තවත් දුක්ඛම් කටවලින් පිරෙව්වා. එහෙනම් දැන් මේ පණිවිඩය මේ ආයතන හය තුලින් තමයි මේ කර්ම ඇදුනේ. එහෙනම් මේ භූතයෝ හය දනාටම තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්ට අවස්ථාව හදලා දෙන්න. එහෙනම් මේ ආයතන අයම තථාගතයන් වහන්සේගේ පණිවිඩය මනවින් අසනකොට ඒගොල්ල සුවපත් වෙනවා ඒගොල්ල නිදුක් වෙනවා නිරෝගී වෙනවා නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නවා එහෙනම් මේ විදියට ආයතන අයතුලින් ඒගොල්ලෝ පණිවිඩය ලබා ගන්නකොට මොකද්ද වෙන්නේ? අර එළියේ ඒක රාශි වෙච්ච භූතයන්ගේ බලය අඩු වෙනවා. එහෙනම් ඒ භූතයන්ගේ බලය අඩු වෙනකොට ගොඩාක් කර්ම අවෝසි කර්ම වෙනවා. සමහර කර්ම අවමයෙන් පරිසම් දෙනවා. නොවැළක්විය හැකි හේතුවක් මත විතරක් සමහර කර්ම සම්පූර්ණයෙන් පරිසම් දෙනවා. අපගේ ජීවිතය තුළ අපි මේ ආයතන අයතුලින් නිර්මාණය කරන හැම එකක්ම මේ විශ්වයේ තැම්පත් වෙලා තියෙනවා ඒක අපට වෙනස් කරන්න බෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ භූතයෝ ඒකරාශි වෙලා සමාගම් ගත වෙලා ඉන්නවා නම් ඒ භූතයන්ට බණ කියන්න කියන්නේ මේ ඇස කන දිව නාසය සමසිත හදාගන්න සිත කය වචනය හදාගන්න මේ සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච මේ භූතයෝ ඇදුවොත් මේ සමාගම් වෙච්ච භූතයන්ට බණ ටික කියලා මේගොල්ලෝ හරි ගැස්සුවොත් ලෝකෝත්තර කෙරුවොත් විනයානුකූල කෙරුවොත් අන්න බලන්න එයා සසර දුකෙන් එතර වෙනවා. එයාට තමයි කියන්නේ අතෝපි සක්කච්ඡ සුනත්තු බාසිතං සබ්බේව භූතා සුමනා භවන්තු යානීද භූතානි සමාගතානි. එහෙනම් මේ ආකාරයෙන් සමාගම්ගත වෙලා ඉන්න භූතයන්ට ඒගොල්ලන්ගේ නිදහසට ඒගොල්ලන්ව සුවපත් කරන්න ඒගොල්ලන්ගේ නවනින් සැනසවන්න එහෙනම් මේ කට්ටියට බණ කියන්න ඕනේ. එහෙනම් යානීද භූතානි සමාගතානි තුලින් භාග්‍යවත් වහන්සේ අපට දේශනා කරනවා අපගේ කයේ සතරමා භූතයන්ගෙන් නිර්මාණය වෙච්ච භූත කොටාස ඉන්නවනම් අපි ඒගොල්ලන්ට බණ කියන්න ඕනේ. ඇසෙන් යමක් දකින්නකොට රාගයක් ඇති වෙනවනම් බණ කියන්න ඕනේ. විරාගයෙන් දකින්න තාම මේ රාගය හදලා නැද්ද? තෘෂ්ණාව හදලා නැද්ද? තව කොච්චර කාලයකට මේම බලන්නද? මේ සීවරේ දරාගෙන මේම බැලුවාම හරිද? කොයි අපායට යන්නද ඔක කරන්නේ? මේක වැරදි කියලා අපි ඒගොල්ලන්ට බණ කියන්න ඕනේ. මේ කටින් අපි පරුසා වාචා පිසුනා වාචා කතා කරනවා නම් තව කොච්චර කාලයකට සිල් කඩන්නද බොරු කිව්වම මානකම නැති වෙනවා නේද පරාජිකා වෙනවා නේද සසුන්ගත වෙලා ඇයි මේ විදිහට කතා කරන්නේ ඇසිරෙන්නේ කියලා බන කියන්න ඕනේ එහෙනම් අපේ කනත් එමය අනවශ්‍ය දේවල් ශ්‍රවණය කරනවා නම් නිවනට අදාළ අදාළ නැති තැන්වලදී අදාළ නැති සාකච්ඡාවලට එයා ඇහුම්කන් දෙනවා නම් මේ කන් දෙකට අපි ආවාදයක් කරන්න ඕනේ ඇයි මේ දේවල් ආගන්නේ අනවශ්‍ය මිනිසුන්ගේ අනවශ්‍ය කර්ම කොටස්කරුවෙක් වෙන්නේ ඇයි මේ කය විනයක් නැතුව අසංවරව ඇසිරෙනවා නම් මේ කයට බන කියන්න ඕනේ පිළිවෙලට ඇසිරෙන්න ඇයි විනය මතක නැද්ද විනය පොතේ මේම කියලා තියෙනවා මේ මේ විදිහට ඇසිරෙන්න ඕනේ කියලා අවවාද අනුශාසනා දීලා තියෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරපු දේවල් ඇයි පිළිගන්නේ නැත්තේ? ඇයි මේ විදිහට ආශ්‍රය කරන්නේ නැත්තේ මේ ලෝකයේ මිනිසුත් එක්ක? එහෙනම් මේ විදිහට අපි මේ කයට බන කියලා මේ කයට බන අස්සවලා අපි පුළුවන් තරම් මේ කය පිළිවෙල කරන්න ඕනේ. මේ කටට බන කියලා මේ කට සංවර කරලා පුළුවන් තරම් මේක ලෝකෝත්තර කරන්න ඕනේ. මේ ඇස කන ඒ විදිහටම තමයි මේ නාසය මේ කට්ටියටත් අපි බණ කියන්න ඕනේ. බණ කියලා මේ කට්ටිය පිළිවෙල කරන්න ඕනේ. එහෙම පිළිවෙල කරලා මේගොල්ලෝ ලෝකෝත්තර කරන්න පුළුවන් නම් විතරයි අපට තථාගතයන් වහන්සේ දේශනා කරන මේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නය අපට දැක ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපිට ඉස්සෙල්ලාම තියෙන ප්‍රශ්නය තමයි මේ අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන වලට මේ බොම්මා කියන පොළොව මට්ටමින් පටවි මට්ටමින් අල්ලන්න පුළුවන් අසකන දිව නාසය සම එන ඒගොල්ලොන්ට බන කියලා හදන්න ඕනේ අන්තලිකය කියලා කියන්නේ පේන්නේ මේ පොළවට පටවි මට්ටමට සමාන නෑ ඒක තමයි අපේ සිත මේ විඥාණය විඥාණයෙන්වත් භූතය හැදෙනවා කර්මය හැදෙනවා අපි විඥාණයෙන් සිතනවා යම්කිසි කෙනෙකුට ගහන්න කියලා අපට පොළුපාර ලැබෙනවා එහෙනම් පොළුපාරක් හම්බුනේ කොහමද මේ උඳ ලස්සන දෙකේ දෙකේ පොල්ලක් නිර්මාණය වුණේ කොහමද අපේ චෛතසිකයේ කර්මය මුල් කරගෙන නේද එහෙනම් මේ අන්තලිකය කියන සිත තුලිනුත් භූතය නිර්මාණය වෙනවා එහෙනම් එදා යම් යම් හේතු නිසා අපට අද පරිසම් දුන්නා නම් මේ පටවි මට්ටමේ නාම රූප වලින් ඇතිවෙච්ච සෑම දුකකටම හේතුව අපේ සිත සිත කරගෙන මුල් කරගෙන ඇති කරපු කර්මය තමයි. එහෙනම් අපගේ ජීවිතවල අපි මේ ආකාරයෙන් ඒකරාශී කරන සෑම කර්මයක්ම අපගේ ජීවිතවල නිතර නිතර පරිසම් දෙනවා. එහෙනම් මේ විදිහට සමාගම්ගත වෙන භූතයන්ට අපි බණ කියන්න ඕනේ. ඒගොල්ලෝ හදාගන්න ඕනේ. එහෙම හදාගෙන අපගේ ජීවිතය තුළ මේ භූතය නිවැරදි කරන්න පුළුවන් නම් අපට මේගොල්ලෝ ලෝකෝත්තර කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ සංවර කරන්න පුළුවන් නම් මේ කට්ටියට බණ කියලා හදා ගන්න පුළුවන් නම් ඒගොල්ලෝ මේ ත්‍රිවිධ රත්නය දකිනවා මොකද්ද මේ රතන සූත්‍රය කියලා කියන්නේ රතනය කියලා කියන්නේ රත්නය මණික එහෙනම් මණික් වර්ග තමයි පළවෙනි මණික ධම්ම මණික එහෙනම් අසකන දිව නාසයට සමසිතට අපි බණ කියනකොට මේගොල්ලෝ සංවර වෙනවා ලෝභයෙන් ඒගොල්ලෝ වෙන් වෙලා අලෝභ වෙනවා ද්වේෂයෙන් වෙන් වෙලා අද්වේෂ වෙනවා මෝහයෙන් වෙන් වෙලා අමෝහ වෙනවා රාගයෙන් වෙන් වෙලා විරාග වෙනවා මේ විදිහට ඒගොල්ලෝ කතා කරනකොට මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම නිර්වාණ ධර්මයක් වශයෙන් ගනුදෙනු කරනකොට ඒගොල්ලන්ගේ චරිතය නිවනට පමණක් සීමා වෙනකොට අන්න ඒගොල්ලෝ ස්පර්ශ කරනවා ධර්මය ඒගොල්ලෝ ගොඩාක් කුජුපටිපන්නයි ඒගොල්ලෝ අවංකයි ඒගොල්ලෝ නියතමානී ඒගොල්ලෝ මුරුදුයි ඒගොල්ලෝ ന്യാයපටිපන්නයි සාමීචි පටිපන්නයි. අන්න බලන්න ඒගොල්ලෝ මේ ධර්මයේ තුලින් ಗುಣධර්ම වඩනකොට ධම්ම රත්නය ඒගොල්ලෝ තුලින් ඉපදිලා ඒ ධම්ම රත්නය සංඝ රත්නය බවට පත් වෙලා එයාගේ චරිතය තුලින් එයාගේ වචනය තුලින් සිතවිලි තුලින් එයාගේ සෑම ඉරියව්වක් තුලින්ම අන්න සංඝයා මතුවෙනවා. අන්න බලන්න බුද්ධ ධම්ම සංඝ කියන එකේ පළවෙනි එක ධර්මයේ ස්පර්ශ වුණා. ඒක තුලින් අපේ ಗುಣධර්ම වැඩිලා අපිම සංඝ බවට පත් වුණා. අන්න ඒ සංගම නැවත සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එහෙම නැත්නම් මේක ලෝකයේ විද්‍යාව උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙන උන්වහන්සේ ගෞතම සම්මා සම්බුද්ධ වෙනවා. එහෙනම් මේ ත්‍රිවිධ රත්නයේ තියෙන එක්කෙනෙක් තුල නේද තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළා වූ ධර්මයේ ධර්ම රත්නය උන්වහන්සේ තුල තියෙන මහා සංඝ ගුණ, හරියත් ගුණ, සම්මා සම්බුද්ධ ගුණ නේද සංඝ රත්නය. එහෙනම් උන්වහන්සේ මේ ලෝකෙම විද්‍යාවෙන් දැක්කා සියල්ල දත් බවටපත් වුණා. ඒක නේද බුද්ධ රත්නය. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන මේ කය තුළ මණික් වර්ග තුනක් තිබුණා. ඒ මණික් වර්ග තුනම තථාගතයන් වහන්සේ තමන් තුළින් ප්‍රත්‍යක්ෂ කළා. එහෙනම් අපගේ ජීවිත තුළ මේ ආයතන ආයට බණ කියලා මේම සමාගම් වෙච්ච කට්ටියක් ඉන්නවා. පඨවි ආපෝ තේජෝ වලින් ඇදිලා නාම රූප ලැබිලා තියෙනවා. ඒගොල්ල තමයි ආයතන අය. මේ කට්ටියට බණ කියලා ධර්මයේ ඇසෙන්ඩ අදලා මේගොල්ලෝ අපි පිළිවෙල කරා නම් අන්න බලන්න මේගොල්ලම ධර්ම රත්නය බවට පත් වෙලා මණිකක් මතු වෙනවා. අපි මේ ලෝකේ ලෝභ දේශ මොහ වලින් වෙන් වෙලා ඉන්න ක්‍රමය දන්නවා. අපි අපගේ ජීවිතයේ කාලය තුල අපි කවදාවත් අපායට වැඩ කරන්නේ නැහැ. ඉපදීමට වැඩ කරන්නේ නැහැ. දුකට වැඩ කරන්නේ මේ ප්‍රතිපත්තිය හදාගෙන අපි ධර්මානුකූලව ඇසිරෙනකොට ධර්ම රත්නයේ මණික දිලිසෙනවා අපි තුල වටිනාකම මේ ලෝකේ කිසිම කෙනෙකුට කියන්න බෑ එහෙනම් ඒ වටිනාකමේ යුක්ත ධර්මයත් එක්ක අපි කටයුතු කරනකොට මේ අසකන්න දිවනාසය සමසිත තවත් වඩා වඩාත් ප්‍රගුණ වෙනකොට ඒක ලෝකෝත්තර වෙනකොට අන්න බලන්න සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵලවලටපත් වෙනවා එහෙනම් මේ ආයතන හය ඇදෙනකොට ඵලයකටපත් වෙනකොට එදා අපි කිව්වා ධර්ම රත්නය කියලා අද කියනවා අපි යට සංඝ රත්නය කියලා. ඒ සංඝය තව තවත් දියුණු කරගෙන යනකොට ඒ අරියත් ඵලයේ ඉඳලා සම්මා සම්බුද්ධත්වයට වෙනකම්මපත් වෙනකොට අන්න එයාම බුද්ධ රත්නය බවටපත් වෙනවා. යම්කිසි කෙනෙක් අරියත් ඵලයෙන් නැවතුණා නම් එයා බුද්ධත්වයටපත්ු නැත්නම් කොමේ තුන්වෙනි රත්නේ නැහැ. එන ශ්‍රේෂ්ඨ පළවෙනි රත්නේ අපි තුල නැහැ. නමුත් අපි හොයලා බලනකොට යෝමම් පස්සති යෝ ධම්මම් පස්සති යෝ ධම්මම් පස්සති යෝමම් පස්සති යමෙක් ධර්මයේ දකිනවා ඒ දකින්නේ තථාගත බුද්ධවන මාව යමෙක් මාව දකිනවා ඒ දකින්නේ මේ ලෝකයේ තියෙන සද්ධර්මය එහෙනම් බලන්න අපි යම්කිසි අවස්ථාවක අසකන දිව නාසය සමසිතෙන් මේ ලෝකයේ තියෙන නිර්වාණය දකිනවා ධර්මයේ ස්පර්ශ කරනවා ඒ ධර්මය අවබෝධ කරගන්නවා නම් ඒ අවබෝධ කරලා තියන්නේ කාවද තථාගතයන් වහන්සේව ගෞතම බුදුහාඳුරෝ අපි හඳුනාගත්තා. ඒ මහා සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපි ආශ්‍රය කරනවා. එනම් ධර්මයේ ඇසුරු කරන්නා තථාගතයන් වහන්සේ ඇසුරු කරන්නේය. තථාගතයන් වහන්සේ ඇසුරු කරන්නා ධර්මයේ තුල ඇසිරෙන්නේය. එහෙනම් මේ වාක්‍යයට අනුව අපගේ ජීවිතයේ මේ ඒකරාශී වෙච්ච භූතය අපි හඳුනාගත්තා. අපි ඊටාගනිට මේක මගේ ඇස, මගේ කන, මගේ දිව, මගේ නාසය, මගේ සම, මගේ සිත කියලා නෑ මේක අපට අයිති නෑ. අපි මම කියලා කෙනෙක් නැත්නම් මේ කොටස් 32කින් ඒක රාශි වෙච්ච සත්වයක් විතරනම් මේ සත්‍යයට නාමයක් රූපයක් නැත්නම් පුද්ගලයෙක් නැත්නම් අපි මේකට හදලා තියෙන මේ ඒක රාශි වෙච්ච රූපයට මේ නමක් දීලා මේකට වටිනාකමක් දීලා මේකට මාන්නයක් දීලා මෙයා নানা ප්‍රකාර උපරවැටි දානවා කපටිකම් කරනවා අසෝබන ලෙස ඇසිරෙනවා අසත්පුරුෂ කටයුතු වල යෙදෙනවා එහෙනම් මේ ජීවියා එන්න එන්න අපායට ලං වෙලා අපායේ ඉමිකම් කියනවා. එහෙනම් අපගේ ජීවිතවල කල්පනා කරලා බලන්න මෙසේ ඒක රාශි වෙච්ච භූතයෝ අපි හඳුනාගත්තා. අපේ පෙර පින පෑදුනා. එහෙනම් පින් නැති හැයට මේ භූතයෝ බව තේරෙන්නේ නැහැ. එහෙනම් භූතයෝ පස් දෙනෙක් ඉන්නවා ඇස කන දිව නාසය සම ඒ විතරක් නෙමෙයි අන්තලිකයේ කිසිම මේ පටවි මට්ටමේ හොයාගන්න පේන්නේ නැති එක භූතයෙකුත් ඉන්නවා ඒ තමයි අපේ සිත එහෙනම් මේ භූතයෝ අය දෙනාටම බණ කියන්න ඕනේ. තථාගතයන් වහන්සේගේ බණ ඒගොල්ලන්ට ඇහෙන්න ඕනේ. මේ ලෝකේ තාම මේගොල්ලෝ බලන්න දන්නේ මේ ලෝකයේ දේවල් ශ්‍රවණය කරන්න දන්නේ තමන්ට අවශ්‍ය දේ කතා කරන්න දන්නේ තමන්ගේ චරිතය අරියට ඇසුරවන්න දන්නේ තමන්ට ලෝකෝත්තරව සිතන්න දන්නේ එහෙනම් මේ භූතයෝ දුස්සීල වෙලා මේ භූතයෝ අපායට හිමිකම් කියනවා වඩා වඩා දුස්සීල වෙලා අසත්පුරුෂය වෙනවා එහෙනම් වාග්යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ ආයතන අය උසලාගෙන ඉන්න මේ භූතයන්ටයි. එහෙනම් මේ භූතයෝ මේ බණ හොඳට අහන්න ඕනේ. මේ අසකන දිව නාසය සමසිත හොඳට පිළිවෙල කරන්න ඕනේ. එහෙනම් මේ භූතයෝ බණ ආයතන අය ලෝකෝත්තර වුණොත් සත්පුරුෂ වුණොත් අන්න බලන්න මේ ත්‍රිවිධ රත්නය අපි තුලින් මතුවෙනවා. එහෙනම් ඊළඟ ගාථාවල් වල තියෙන සම්පූර්ණ අර්ථකතනය මේ ගාථාවේ පිළිඹුයි එහෙනම් මේ විදියට මේ භූතයන්ට බණ කියලා ඇදුවොත් තමයි සංගයා මතු වෙන්නේ ඒ විදිහට ඒ චර්යාවේ නිරත වුණොත් තමයි බුද්ධ මතු වෙන්නේ මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තොත් ධර්මය මතු වෙනවා එහෙනම් බණ කියන්නේ නැත්නම් මේක ධර්මය වෙන්නේ කොහමද එහෙනම් ඒ ආගත්ත බණ ශ්‍රවණය කරපු ධර්මයට අනුව ජීවත්ුන් නැත්නම් එයා සංඝ වෙන්නේ කොහමද සංඝ ගුණ වැඩි කරලා එයා රාත්තුන් නැත්නම් එයා බුද්ධ වෙන්නේ කොහමද එහෙනම් මේ බඹයක් විතර උස තුන උස තියෙන මේ කය තුල නිදානයක් දෙනවා. ඒ නිදානේ මණික් තුනක් දෙනවා. ඒක තමයි තථාගත සම්මා සම්බුද්ධ උන්වහන්සේ අවබෝධ කරා වූ සද්ධර්මය. එහෙනම් ඒ සද්ධර්මයට අනුව මේ නිවන් මාර්ගය යන සංඝ රත්නය. එහෙනම් මේ මණික් තුන මේකේ තියෙනවා මේක පතලක්. එහෙනම් අද ඉඳලා අපි මේ පතල හරන්න ඕනේ. මොකද්ද මේ පතල අපට අවුෙන්නේ නැත්තේ? ඉල්ලම කොච්චර දුර තියෙනවද මේ බඹයක් විතර උස තියෙන මේ ලෝකයේ තුල මේ පතල කොතනද හැංගිලා තියෙන්නේ එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයේ තින මේ කෙලෙස් තමයි මේ පස් තට්ටුව මේ මඩ තට්ටුව ගල් තට්ටුව එහෙනම් මේවා වලින් මේ නිදාන් ටික වැහිලා මේ පතල වැහිලා එහෙනම් මේ මඩ ටික කෙලස් ටික අයින් කරන්න ඕනේ බොර වතුර එතකොට තමයි අයින් වෙලා පෑදිලි වතුර පෑදෙන්නේ මණික දිලිසෙනවා ටක් ගාලා අතින් ඒ මණික අරගෙන ඉමි කරගන්න පුළුවන්. එහෙනම් අපගේ චරිතය තුළ තියෙනා වූ සියලුම කෙලෙස් ධර්මයන් අද හිඳලා අයින් කරමු. මේක කමඨාණක්, මේක පතල්ලාරන්න ලැබිච්ච වැඩක්. එහෙනම් හද හිඳලා මේ රත්නය අපේ සතු කරගන්න ධම්ම රත්නය මම කියලා කියන්න ධම්ම රත්නය අයිතිකාරයා මම වෙන්න සංඝ රත්නය මම බවට පත් වෙන්න බුද්ධ රත්නය මම බවට පත් වෙන්න අද හිඳලා මේ පතල ආරන්න ඕනේ එහෙනම් යම්කිසි කෙනෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කැමති නම් එයා බෝසත් චර්යාවේ යෙදෙන්න ඕනේ. එයා සාරා අසංකේය කෝටි ගණන් පාරමී ධර්ම පුරන්න ඕනේ. ඒ කියන්නේ එයා බුද්ධ රත්නය කියන මේ මාණික්ය බුද්ධ රත්නය කියන මණික ගන්න එයා ඒ පතල හරනවා සාරා සංකේය කල්ප ලක්ෂ කෝටි ගණන් ආරලා අන්තිමට පතල අම්බෙනවා අන්න ඉල්ලම ආරලා ඒ ඉල්ලම අරගෙන හොදලා මණික අරගෙන සන්තෝෂ වෙනවා මම දිනුවා මණික මගේ අතේ මම තමයි තථාගත සම්මා සම්බුද්ධ ගෞතම කියලා කියනවා ඔබ වහන්සේ කවුද අසුරයෙක්ද නෑ ඔබ වහන්සේ දෙවියෙක්ද නෑ මිනිසෙක්ද නෑ ඔබ වහන්සේ කවුද මම බුද්ධ බලන්න මේ බුද්ධ කියන වචනේ තුලින් ගැඹීරත්වය එහෙනම් උන්වහන්සේ මේ පතල ඈරුවා තථාගතයන් වහන්සේ ඉල්ලමෙන් පතලෙන් මණික ගත්තා. එහෙනම් තාම අපිට මේ මණික් මොකවත් හම්බුන්නේ අපි ආරනවා ආරනවා උදලුතල ගෙවෙනවා. අපි තාම මේ මේකේ විඩාවටපත් වෙලා පතල ආර ගන්න අපි දක්ෂ නැහැ. යානේද භූතානි සමාගතානි බුම්මානි වායා නිවහන් තලිකේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ඡ සුනත්තු බාසිතං එහෙනම් බලන්න තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නය තුලින් ඉතුරු ගාථාවල තියෙන සියලුම කතන්දර ටික කියලා ඉවරයි. එහෙනම් අපිට ගාථා එකින් එකට සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. මේ ගාථා රත්නය හරියට ගැඹුරෙන් ප්‍රඥාවෙන් විග්‍රහ කරලා බැලුවොත් අපි තුලින් තමයි මේ ධර්ම රත්නය මතුවෙන්නේ. අපි තුලින් තමයි සංඝ රත්නය මතුවෙන්නේ. අපි තුලින් තමයි බුද්ධ රත්නය මතුවෙන්නේ. එහෙනම් බඹයක් විතර උස තියෙන කය තුල මේ ත්‍රිවිධ රත්නය සැඟවිලා තියෙනවා නිධානයක් වශයෙන්. එහෙනම් මේ සැඟවිලා තියෙන රත්නය ආරණ්ඩ නම් මේ මණික අපේ සතු කරගන්න නම් මේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච මේ සතරමා භූතයාගේ මේ ආයතන වලට මේ භූත කොටාස වලට සමාගම්ගත වෙච්ච ආයතන වලට අපි බණ කියන්න ඕනේ. එහෙනම් ඒ ධර්මයේ ඒගොල්ලෝ ආලා, ඒ ධර්මයේ ඒගොල්ලෝ පිළිපැදලා, ඒගොල්ලෝ මේ ලෝකේ අන්තවලින් නිදාසුණත් විතරයි, ඒගොල්ලෝ ලෝකෝත්තර ආර්ය ශ්‍රාවකයෝ වුණත් විතරයි අපට මේ රත්න ටික අපට හම්බෙන්නේ. එහෙනම් අද හිඳලා අපේ ඇස කන දිව නාසය සමසිත ආර්ය මාර්ගයේ යවන්න ඕනේ. සෑම අවස්ථාවකම මේ නාම රූප සංඥාත් එක්ක ගනුදෙනු කරනකොට මේගොල්ලන්ට බණ කියන්න වැරදි ලෙස බලන්න දෙන්න එපා වැරදි දේවල් ශ්‍රවණය කරන්න දෙන්න එපා අනවශ්‍ය දේවල් කතා කරන්න දෙන්න එපා අනවශ්‍ය චර්යාවේ යෙදෙන්න දෙන්න එපා අනවශ්‍ය දේවල් සිතන්න දෙන්න එපා මේ අස කන දිව නාසය සමසිත කියන ආයතන අයට නිතරම තරවටු කරන්න බණ කියන්න ඒගොල්ලන්ට බණ කියලා මේ සමාගම් වෙච්ච භූතයෝ අරියට හදාගන්න ඒ මොන ක්‍රමක්‍රමයේ මේ මණික්කොල අයිතිකාරයා අපි බවට පත් වෙනවා එහෙනම් හද ඉඳලා අපි මේ ශ්‍රමණ ජීවිතේ පතල් ආරන්නන් බවට පත්වෙමු. මේ පතල හාරලා මේ මණික අපි ගන්න ඕනේ. භාගෙට අපි නවත්තන්නේ අපි අතුරුදාම් වෙන්නේ විඩාවට විවේක ගන්න යන්නේ නැහැ. එහෙනම් රාදවල් බලන්නේ නැතුව ජීවිත කාලෙම මේ මණික හාරමු. ආරලා මේ මණිකේ අයිතිකාරය අපි වෙමු. එහෙනම් මේ කමඨාන අපගේ ජීවිතයට ශ්‍රේෂ්ඨ කමඨානක්. මණිකාරලා ධර්මය මණිකේ අපේ අයිතිකාරයා වෙනවා. ඒ සංඝ කියන මණිකේ අයිතිකාරයා වෙනවා. බුද්ධ කියන මණිකේ අයිතිකාරයා වෙනවා. එහෙනම් මේ මණිකාරණ කමඨාන හද ඉඳලා කරමු. ඇස කන දිව නාසය සමසිත කියන සමාගම් ගත වෙච්ච මේ සතරමා භූතයාගේ මොනවද තියෙන දෝෂ? ඒ දෝෂ වලට ධර්මයේ කියලා තරවටු කරලා කමඨාන් දීලා ඒ කට්ටිය හදාගත්තොත් තමයි ගැඹුරට ආරන්න පුළුවන්. පතල නැත්තම් කළු ගලක් අම්බුනාම ආරණ්ඩ විදියක් නැහැ. විශාලතෙන් වතුර උල්පලක් තිබුණත් ආරණ්ඩ විදියක් නැහැ. මඩ වෙනවා, පස් කඩා වැටෙනවා. එහෙනම් මේ ආයතන අයේ දෝෂවල නිර්දෝෂ කරන්න, හොඳට බණ කියන්න, නිතර නිතර බණ කියන්න, කමඨාන් වල නිරත කරන්න. එහෙනම් මේ විදියට හදලා මේ කමඨාන පුරුදු කරලා මේ ලබාපු මිනිසත් භවයේ මේ මණික්වල අයිතිකාරය අපි වෙමු. රතන සූත්‍රයේ මේ බඹයක් විතර උස තියෙන කයට කියපු එකක් මේ සෑම ගුණයක්ම සෑම ඝාතාවක්ම මේ කයේ තියෙන එකක් සෑම ස්වභාවයක්ම මේ කයේ තියෙන එකක් එහෙනම් මේ රතන සූත්‍රයේ ඝාතාවන් අපගේ බඹයක් විතර උස තියෙන මේ කය තුලින් ප්‍රත්‍යක්ෂ කරගමු මම රතන සූත්‍රේ බවට පත් වෙනවා මේ තුන් ආකාර මණික් බවට පත් වෙනවා මගේ ජීවිතයේ කාලය තුරාම මාන්සි වෙලා කොමරි මේ පතල ආරලා මේ මණික ගන්නවායි කියන අදිස්ථාන පාරමිතාව කරගන්න අද ඉඳලා රතන සූත්‍රයේ සරණ යමු. තථාගතයන් වහන්සේගේ කමඨාන වඩමු. අපි ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධය පිණිස ඒකාන්ත වශයෙන්ම මේ රතන සූත්‍රයේ පළවෙනි ගාතාව අපි සියලු දෙනාටම ඒ හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක්